ලාංකීය ජන සවන් අතරට සංගීතේ ගීතේ පළමු මිහිරි ස්වර ලංකල සිංහල ස්වදේශීය සේවයෙන් අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා යලි කියවන ස්වදේශීය රටා ආයුබෝවන් ප්‍රිය සහෘදේනි. ඔහු හිතන විදිහට මේ ලොව ලස්සනම අහස යට ඉපදුණු. ඔහු හිතන විදිහට දුක වේදනාවම මානව ප්‍රේමයට පෙරලාගත්. ඔහු හිතන විදිහට මේ తాවකාලික ලැබුම් කාලේ ජීවත් වන මගියෙක් ලෙස ඔහුට මහ පොළොව පවරා දුන් වගකීම ඉටු කිරීමට ඔහු බැඳී සිටී. චන්ද්‍රමණ්ඩලයේ සැතපුණු තියෙනියද? ලෙවිතලන තියෙනියද? ඇයිගේ තියෙනියන්මය. කරණවැමි සොහොයුරාද? පෙදරෝරි සොහොයුරාද? ඔහුගේ එක කුස උපන් සොහොයුරා බැලිය. මහ පොළවේ තොකලී වූ මහ පොළවට පිම්බැඳ දුක් විඳින මිනිසුන්ගේ ඇස අග කඳුළු පිසලෝ මිනිසා ප්‍රවීණ ගේකාවක්කාර රත්නශ්‍රී විජේසිංහ ජීවන බටා සහ දීපත් රටා යලි කියවන සිංහල ස්වදේශී සේවයේ ස්වදේශීය රටා මෙලෙස ඔබට දෙලෙන කරන්නට අවසරයි. කල් වේලා නොගනිමු. අපේ අරඹමු කතාබහ කී රසය විඳින හොරාවක අරඹම මගේ ගෞරවනීය ආරාධනය මෙවැනි ගීයකාවයක් අර රත්නශ්‍රී විජේසිංහ මහතාට තියෙන්නේ ස්වදේශ රටා වැඩසටහන ඔබ වෙනුවෙන් ගෙනෙන්නේ Sri Lanka Telecom PO TV අපට සහෘද සත්කාරය ලබා දෙනවා. ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවේ සිංහල ස්වදේශීය සේවය ඔබට මේ වැඩසටහන ගෙනෙන්නේ. PO TV ඔස්සේ ඔබට ඉදිරියේදී මේ දසුන් දකින්නට හැකියාව ලැබෙනවා. අද ඇත්තම අපේ පූර්ව නිවේදනවල කියවුණා ගායක ගායකයන් බොහෝ පිරිසකගේ නම් ඉතාමත්ම අවසනාන්ත විදිහට ඇත්තට මේ දවස්වල ටිකක් මේ ಗುಣ පිළිසාව වැඩි. අපි ශිල්පී ශිල්පීන් කීප දෙනෙක්ම ගොදුරු වෙලා ඉන්නවා. ඒ නිසා ඔවුන්ට අවසන් මොහොත දක්වා වුණ උත්සාහ කළා. දැන් මට සම්බන්ධ වෙන්න බෑ. මේ ළඟට තෝරාගත්තු ගීතය අපි නිරෝෂා විරාජිනී කියන ගාන ශිල්පිනිය හඳුනාගන්නේ හින්දි ගීත ගාන කරන රුචිකත්වයක් දක්වූ ගාන ශිල්පිනියක් විදිහට ඒවකට. හැබැයි මේ ගීතයත් එක්ක තමයි ඇගේ ගමන වගේ වෙනස් වුණායි කියලා අපි විශ්වාස කරන්නේ. මේ ගීතය ඇය අතට යන කතාවත් ඊට වඩා වෙනස් එකක්. රත්නසිරි විජේසිංහ මහත්මයා කුණසඳරයට කියන ගීතය මම හිතන්නේ ඔබ රචනා කළ ගීත අතරිනුත් මේ ගීතය තාමත්ම ජනප්‍රිය ගීතයක් ඒ වගේම ජනතාව ශ්‍රාවකීන් ප්‍රේක්ෂකීන් ඉතාමත්ම තදින් වැළඳගත්තු ගීතයක් මෙමය රජයේ සේවකයෙක් හැටියට අපර සිද්ධ වෙනවා සමහර දුරබැහැර පළාත්වල යන්න හැදෙන්න. කහට කස්දීලේ පැත්තේ ගිහ වෙලාවක අපේ ගමේ ඇවිදින්න ගිහිල්ලා ඊටම සාම්ප්‍රදායික ගෙදරක් තිබුණා. ලොකු වටපිලක් තියෙන ඉලුක් කෙවිල්ලපු ගයක්. මම හරි පිළිසිතුයි ඒ ගෙදර. අපේ ගෙදර ගිහිල්ලා ඒ ගෙදර හිටියේ එකම එක අම්මා කෙනෙක් විතරයි වයස්ගතයි අවුරුදු 80ක් විතර වයසයි. නමුත් හරිම ප්‍රේමනාපයි බොහොම ප්‍රසන්නයි අම්මා. ඉතින් කතා කරනකොට මට තිබිච්ච ලොකුම ගැටලුව තමයි මේ ගෙදර වෙන කවුරුත් නැද්ද කියලා. මට දැනගන්න ඕනේ මේ ඇගිස් හැමියා ගැන. මම හිතුවා නැතුව ඇති කියලා ජීවත් වුණාට. එහුවා මෙයා කියනවා ඉන්නවා පුතේ කියලා. නම කෝ කියලා. එයා හේන තමයි හොඳාම. මදාම හේනට යනවා උදේ. ගියාම සුමානක් දෙයක් සමාහට එන්නේ නැහැ. ඒකටම හේන ඉන්න කිව්වේ. මම හිතුවා ළමයි එහෙම. ඒකනේ පුතේ අපට ළමයි නැහැනේ. මේ කියන කොච්චර අපි කැමතිද කියලා. ඉතින් ඇගේ ජීවිතය තමයි මේක ලියන්න මුල් වෙන්නේ ඇත්තටම. ඒ අම්මා තරුණ කාලේ ඉතාමත්ම ප්‍රියමනාප වෙන්නේ නැහැ කියලා හිතනවා අපිට. ඇගේ අම්මට කියන විදිහට කියවෙන්නේ ලියද්දි මම පාතරකට තියෙන ඉස්සරම කවි වල නාදනට අසුර කරගන්නවා. ඔය දෑතින් පන්ත උඩ දම වෙනවා ලස්සිනේ කියන සුරමාවලි කවි. දැන් ඔය ඉදී ඇත්තටම දැන් හේන් ගොවියන්ට විතරක් නෙමෙයි දැන්. දැන් රාත්‍රී සේවයේ යෙදෙන හොවා කෘතිකයන් ඉන්න වෛද්‍යවරු, හෙදියන්, මුරකාර සේවයේ, ආරක්ෂක සේවයයි, පොලිස් සේවයයි. ඒකවල බොහෝ විට රාත්‍රී ගත කරන්නේ සැමියා සහ බිරිඳ දෙපළ. හරියට සක්වාලේ එනවා මේ. සක්වාලේ තේමයි දවල් කාලෙම එකට ජීවත් වෙනවා. යුගල වශයෙන් පක්ෂීන් රැට වෙන් වෙනවා. දැන් වෙලා ගඟ දෙපැත්තේ ගස් දෙකම ඕල්ටම බලාගෙන අඬනවා ඉලියල. මේගොල්ලොත් එහෙමයි. ඕකේ මේ පුරු වෙනක පාවොත් වෙන හිමාව. දැන් පහුගිය කාලේ අනුරාධපුර පැත්තේ පාසලක ගිහිල්ලා මම ওই සිද්ධිය කිව්වා. ඒක ළමෙක් ඇවිල්ලා කියනවා මේ සර් ඔහොම කිව්වට පහුගිය දවස්වල වෙන ਵਿਚාරකෙක් ඇවිල්ලා අපිට කිව්වා මොන බොරුද ඔය අපේ තාත්තා තියෙන ගොවියේ මේ පවුලේ 13 දෙනෙක් ඉන්නවා කියලා ළමයි. හරි වැඩෙන් දැන් මම මොකද කියන්නේ? මම කියලා පුතේ වෙන්න ඇති. ඒකට සාපේක්ෂව වෙස් කරනවත් ඇති. ඔයගොල්ලෝ 13 දෙනෙක් ඉන්නවා ඇයි? හැබැයි ඉතින් 13 දෙනා මේගොල්ලන්ගේ තාත්තගේ දේවල් කාගෙත් අවුත්න්නේ කියලා. මෙහෙම කොහොමද කියන්නේ? මේ ගීතේ ලියලා මුලින්ම ඇත්තටම මම දීලා තිබුණේ මගෙන් ඉල්ලගෙන තිබුණේ ගුවන් විදුලි සේවය කරපු ඉන්දිරි අබේවර්ධන ඉන්දිරාලිසිංහ. දවසක් මට ඔස්ටින් අය ඔස්ටින් මොනසිංහ සංගීතවේදියා දුරගතනේ කතා කරලා කියනවා රත්නශ්‍රී රුතෙන් සින්දු කියන කෙනෙක් කියනවා හොඳට කියනවා දැන් සින්දුවක් වුණා වගේ කියලා. ඉක්මන් කිව්වා හදිසිය ගියා මට කිව්වා හදිසිය ලියා ගන්න විදියක් නැහැ මෙන්න මෙහෙම ගීතයක් තියෙනවා එන්දීරේ ගාව එන්දීරේ කැමති නම් ඉල්ල ගන්න කියලා එන්දීරේ අතව නිර්ලෝභීව ඒක දෙවොෂට දුන්නා ඒ ගීතය තමයි මේ දොස්තරගේ ගීතේ අශ්‍රම මුගසිංහ සංගීතය සංගීතවත් කළේ නිර්වශ ගැවේ නිර්වශාද නැතිමුත් අපි ගායනට ආරාධනා කරනවා මේ ශිල්පිනියත් මේ දවස්වල තායි ජනප්‍රිය දක්ෂ ගායන විද හඬක් හිමි ශිල්පිනියක් කල්පනා කාව්‍යයේ අවුරුද්දේ කල්පනාකාවෙන්දී ස්වදේශ රට වැඩසටහනට ගී ගායනට එකතු වුණේ. නවරත්න ගමගේ මහත්මයා මේ ගීතයත් ලංකාවේ ගීත වංශාවලියක් තමයි තමත් වැදගත් සංදේශානයක්. ඒ කියන්නේ මේ මේ තනු නිර්මාණයත් එසේමයි ගීපදත් ගායනයත් ඉතාමත්ම ඉහළින් ජනගත වුණු ගීතයක්. ඒ ගීතය ගැන ඔබට සංගීත අධ්‍යක්ෂවරයෙක් විදිහට ඔබට මේ වගේ පදමාලාවක් ලැබුණා නම් ඒ වනන්නේ ඇත්තටම මේ මම වෙන විදිහට කතා කරන්න උත්සාහ මම හිතන්නේ දැන් අපිට අද ප්‍රධාන දේ තමයි මේ මාධ්‍යම සංස්කෘතිය කියන එක අහිමි වෙලා යෑම. දැන් මම හිතන්නේ මාධ්‍ය දෙන සංස්කෘතියක්. ඒ සංස්කෘතිය දැන් ගුවන්විදුලිය ගත්තොත් මේ ගුවන්විදුලිය තුල විශාල සංස්කෘතික තමයි වටපිටාව තිබුණේ කියන එක පැත්තකින් ස්වාමින් වහන්සේලා මේ ආයතන තුල වැඩ කරනවා, නක්ෂත්‍ර වේදීන් වැඩ කරනවා, විද්‍යාඥයෝ වැඩ කරනවා, මහාචාර්ය සරච්චන්ද්‍රයන් නාට්‍ය කලාව පිළිබඳ සුගත පන්සල් නාට්‍ය කලාව පිළිබඳ මේ වගේ විවිධ දැනුම් සම්භාරය තමයි මේ ගුවන්විදුලි කියන සංස්කෘතිය ගොඩ නැගුණේ. එතකොට මේ ගුවන්විදුලි එහෙම නැගුණු සංස්කෘතියකින් තමයි නිර්මාණය ලංකාව තුළට මේ මුළු රටේම නිර්මාණ පැත්තකට ගමන් කරේ මාධ්‍ය විශාල සංස්කෘතියක අරගත නිසා. දැන් අපට අද ඒක අහිමි වෙලා තියෙනවා. මේ අහිමි වෙලා යෑමේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපිට මේ නව පද රචනා, නව සංගීත භාවිතාවන් නැතුව ඒකාකාරී වූ ස්වභාවයකට මේ අපි අපි අහන දේවල් එකම මානයක ගොඩනගන්නේ නිසායි. ඉතින් මම හිතන්නේ හුදු සරයකට වඩා හුදු වචනයකට වඩා නිර්මාණකරුවෙකුට සංස්කෘතික වටපිටාවක් ඕනේ. ඉතින් දැන් ඉස්සලහුව සංගීතඥයා වල ඔස්ට්‍රේලියානු සංගීතඥයා ගත්තොත් නාට්‍ය ශිල්පයේ අති දැවැන්ත වැඩ කරපු සංගීතඥයෙක්. මමත් ඔහුගෙන් උපදෙස් අරගෙන තියෙනවා වැඩ කටයුතු කරන කාලෙක. ඒතර මම කියන්නේ ඔවුන් මේ භූමිය තුල ගොඩනැගුණේ එවැනි සංස්කෘතික ගමනක. ඉතින් ඒවෙන් තමයි මම හිතන්නේ අපේ රටේ මේ සංගීත කලාව පෝෂණය වුණේ. ඉතින් මම හිතන්නේ මම අර ගන්න ගියේ මේ අපි ගායනා කරන තනුව හෝ වචනේ හෝ ගායනය හෝ සාල සංස්කෘතික වටපිටාවකින් පෝෂණය වෙන්න ඕනේ. එහෙම දේවල් තමයි අපේ අතීතයේ තිබුණේ. අද අපිට අහිමි වෙලා තින්නේ ඒකයි. රතන සුජිසිං මහත්මයා එතුමන් කියපු කතාව ඔබතුමන්ලා දශක ගණනාවක් ගුවන්විදුලිත් එක වැඩ කරා. ඒකෙන් කාලසීම 70 60 70 80 දශකවලත් නිර්මාණකරුවන් හිට විවිධ ක්ෂේත්‍රවල දක්ෂතා ලැබුවා කියලා. කරමුගිරුන් එහෙමයි. ඔව් දක්ෂ දක්ෂ ශබ්ද පරිපාලකෙක් ගායකයෙක් සංගීතඥයෙක්. සේකරතුමන් ගත්තා. ඒ එසේමයි. සරච්චන්ද්‍රයන් තුමන් නම් රසක් ප්‍රදාන කරා මේ විදිහට ගත්තාම විශාල නිර්මාණ වංශාවලියක් අපිට තිබෙනවා නිර්මාණකරුවන් රසක් ගුවන්විදුලි සතු වුණා. එතුමන් කියමු කාරණය නිර්මාණකරුවෙකුට ඉදිරියට යාමට විශේෂයෙන් මේ ගුවන් සංස්ථාවගේ ස්ථානයක එහා බිහුණු කලාකරුවෙක් විදිහට ඉදිරියට යාමට බලපානවාද? ඒක හිමා මොකද ඒක විශාල සංස්කෘතික සංවාදයක් තිබුණා ගුවන්විදුලියේ. මොකද ඒ කාලේ මාගමස්තේක විලිපත් කළ කල්පනා කරලා තිබුණා. ඉබල් දිසානාගේ ප්‍රවත්ම තකාගෙන වැඩසටහන් තිබුණා. අමර දේවයන්ගේ මදුවන්ති සහ විජය ගීත වලින් පස්සෙත් වුණ ස්වර වර්ණ කියලා තමයි. අත්‍යවශ්‍යයි. ඕවා අපි සාන්දන කරන්නේ අපි ඒවායි කරුණු සටහන් කරගත්ත පොත්කෝ මාළම තාම තියෙනවා. ඒ නිසා ඒ සංස්කෘතික සංවාදය කියන එක අතිශය වැදගත් මේ නව කියපු කාරණේ. ඒක ඇනහිట్లా තියෙනවා ඒ ලොකු රිත්තයක් තියෙනවා. ඒ නිසා තමයි මේ විකාර 20ක දර්ශන අපට අහම් හම්බෙන්නේ. වෙනවා තියෙන්නේ. අපි යම් උත්සාහයක් ගන්නවා ඇත්තටම මේ මේ යනමාවත වෙනස් තැනකට කියන්නේ පෙරට පුදුතනට යන්නට බැරි වෙවි. ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් තමයි මේ අපි මේ උත්සාහ කරමින් ඉන්නේ මේ ඔබට තෙල්න කරමින් ඉන්නේ. තව ගීයක් රසය අපිට විඳින්න හැකි මේ ගීතයේ මුල් ගැයීම නිරංජලා සරෝජනගේ. ත්‍රිපාදේ වන්දවන්න. මේ ගීතය පිළිබඳව මට දැනගැනීමට විශේෂ උත්කාරණයක් තිබෙනවා. දැන් මේක මට නම් කියන්නේ මම නමුත් නම් නොකියුවට ඔබ දන්නවා මේක මම කියනකොට. දැන් මම අගනුවර රාමාත්‍යාංශයක වැඩ කරන කාලේ ප්‍රකට ගායක ගායිකා යෝලක් මම මුණ ගැහෙන්න එනවා. ඒගොල්ලන්ගේ ඉල්ලීම වෙන්නේ ඕන්ගේ උන්ට දරුවන් හිටියේ නෑ ඇත්තටම. ඕන්ගේ දරුවන් පිළිබඳ ඕන්ගේ අපේක්ෂාව ගැන ලියයක් ලියා දෙන්න කියලා මට කියලා. මට මතක් වෙන්නේ මේ නුවර කලාවේ ජන කවියක් තියෙනවා. ඒක තියෙන්නේ අපේ ගමෙන් බත් බැඳගෙන තිසාවකට යන්නයි. තිසාවැවේ රන්නිලුමේ බත් බෙදාන කන්නයි. එතන ඉඳන් පේවි පේවි උඩමළුවට යන්නයි. උඩමළුවේ බෝධිසාවේ පිරේ පොතෙක් දෙන්නයි. ජන කවිය මුල් කරගෙන තමයි මේක ඉතිරියන්නේ. ශ්‍රීපාද වන්දවන්නේ සෝලියල් බැලලා ශ්‍රීමා බෝ සාමිනි මට පිළිවෙම් පුතෙක් නැතුවා. කිරි ආහාර පූජාවට අලුත් සහල් පොදලා ශ්‍රීමා බෝ සාමිනි මම පිළිවෙම් පුතෙක් පැතුවා. මේ පිළිවෙම් පුතෙක් කියන යෙදුම සමහරවට ගැටලුවක් වෙලා තිබුණා. දැන් පුත්‍රලාභ කියන එක අපි පොදුවේ හඳුන්වන්නේ පුත්‍රලාභය කියවම ගෑනුද පිරිමිද කියලා නෑ. නිසා විශේෂ කොට දක්වන්න පිරිමි පුතෙක් කියන එදුම පාවිච්චි කරනවා ගැමි සමාජයේ උගදෙනේ. ඉතින් මොන වගේ පුතෙක්ද කියලා තමයි එලාට කියන්නේ. ඇතෙක් වගේ තනි මංශක බයක් නැතුව යන්නයි කොටක් වගේ සතර දිගට පෙනෙන්න බබලන්න. දැන් ප්‍රකට වෙන්න ඕන හැපැත්තේ බැලුවම පේන්න ඕන. ඊළඟට කියනවනේ මේක තව අන්තිමට මේ ගෑනු අපට සංසාරේ බර හැල්ලු වෙන්නයි. දැන් පුතෙක් වුණාට වැඩක් නැහැ. රටේම තියෙන කරදර ගිහිල්ලා ගෙදර ගිහිල්ලා අම්මටත් බිරිඳටත් පටවනවා නම් ඒ පුතාගෙන් ඇති වැඩක් නැහැ. ඊළඟට කියනවා මේ බර හැල්ලු වෙන්න ඕනේ ඕගොල්ලන්ගේ ජීවිතේ. විය හුලන කුරුළු කොබේ පෙරහැර කරවන්නයි. මෙහෙම කියමනක් තියෙනවා ගම්වල පිරිමි ළමයෙක් කොල්ලෙක් ඉපදුනාම කුරුළු කොබේ සාදුකාර දෙනවා කියලා. දැන් මෙහෙම ඒක ගෑනු ළමයි ඉපදුනාම සාදුකාර දෙනවා. ඒ සාදුකාර දෙන්නේ කොල්ලෝ. කුරුළු වෙන්නේ. එම් කියන්නේ මේ පිරිමි ළමයෙක් ඉපදුනාම හේන් කුඹුරු අස්වද්දලා වැඩිපුර කුරුල්ලන්ට කෑම හම්බෙන නිසා. ඒ නිසා. ඒ දුව තමයි මේ පාවිච්චි කරලා තියෙන්නේ. මේකත් විශාල කපුගේ සංගීතවත් කලේ. නිරංජනා සරෝජිනී ගෑවේ. ඔබ ඔබ දන්නවා මම හම්බෙන්න ආපු ගායක ගායිකාවන් කවුද කියලා. අපි මේ ගීත රස විඳමු. නිරංජනා සරෝජිනී මේ ගීතය ගායනා කළේ තා මියුරෝ කියක්. අපි ආරාධනා කරනවා අද ගේ ගායනට ඇගේ ඥාති දියණියට සෙවන්දී වරණතුංග රචකෙක්. ඔබ සම්මානනීය ගීත රචකෙක් අපේ પરම්පරාව නියෝජනය කරන්නා වූ ගීත රචකෙක් විදිහට ඔහු අනුදත් මග යමින් ඔහු ගැන කතා කරමින් ඔහුගේ ගීතවලට ආශක්ත වෙමින් ඔබ නිර්මාණ කරන්නේ දෙනවා. ඔබේ પરම්පරාව මකින ඔබ හැර ඔබේ પરම්පරාව ඇතුලේ කතිකාවක් තිබෙනවද? රත්නශ්‍රී නිර්මාණයන් පිළිබඳ ඔබ කතා කරන ඇත්ත. ඔබේ සමකාලීන යෝන් ගීත රචකින් සාහිත්‍යවේදින් අතර එහෙම කතා බහක් තිබෙනවද? අනිවාර්යයෙන්ම තියෙනවා විශේෂයෙන්ම හිමා දැන් රත්නශ්‍රී විජේසිංහයන් මුල් කරගත්ත නව කවි පුනරුදයක් සහ නව ගීත රචක පුනරුදයක් ඇති වුණා ලංකාවේ. ඒක කැපී පේනවා. ඒක ගැන යතොතේම 80 දශකයේ ඉඳලා පටන් ගත්තට පස්සේ රත්නශ්‍රී විජේසිංහයන්ගේ වස්සානේ වගේ කෘතියකින් සිංහල කවි ලැබපු මහා ප්‍රභාෂර ඒ ආලෝකය මම හිතන්නේ සිංහල කවිය යලි ඉපදුණු අවස්ථාවක් වස්සානේ කියන කෘතියේ. එතකොට ඒ වස්සානේ කියන කවි පොත හරහා ලංකාවේ සිංහල කවිය වෙත යලි මෙයට පාඨකයන් ආකර්ෂණය කරගන්න ලැබිච්ච ප්‍රධානම කේන්ද්‍රීය අවස්ථාව. ඒ අවස්ථාවත් එක්ක මම හිතනවා කියන්නේ විශාල සහෘදව පිරිසක් විතරක් නෙමෙයි. නිර්මාණකරණයට පෙම්මදින නව පරපුරක ආගමනය සිද්ධ වෙනවා. රත්නශ්‍රී සොයනවා. රත්නශ්‍රී ස්වාගන ගෙදරට එනවා. ගෙදරට ඇවිල්ලා කතා කරනවා මේ තරුණයෝ. මේ තරුණයෝ රත්නාශ්‍රී විජේසිංහයන් සංස්කරණය කරපු කවි පිටුවට කවි එවන්න පටන් ගන්නවා. ඊට පස්සේ ලංකාවේ ලියවුණු හැම නවපරපුරේ කවියෙක්ම තමන්ගේ ප්‍රධාන ඉලක්කය කරගන්නවා රත්නාශ්‍රී විජේසිංහයන්ගේ පසුවදනක් ගන්න. එහෙම නැත්නම් පෙරවදනක් ගන්න. මේක මානසික රැල්ලක් බවට පත් වෙනවා හිමා 80 දශකයේ අගභාගයේ වෙනකොට. එතකොට ඒකෙන් ඇති වෙනවා රත්නාශ්‍රී විජේසිංහයන්ගෙන් ආభాසය ලැබෙනවා විතරක් නෙමෙයි. ඒකේ ඇතුලේ උස මහත වෙන කවීන් දිවෙන පටන් ගන්නවා. අද දවසේ ඉන්න ලංකාවේ නව પરම්පරාවේ කවි කෙනෙක්දියෝ මහින්ද ප්‍රසාද් මස්සිඹුල, ලක්ෂාන්ත අතුකෝරාල, පසාන්ත ප්‍රදීප් ඊට පස්සේ රුවන් බන්දුජීව මේ වගේ මේ මොහොතේ ලංකාවේ කවියේ ඉන්න වඩා ශාස්ත්‍රීය කවීන් සියල්ලෝම පාහේ නිසක වශයෙන්ම නස්ස විජේසිංහ කියන කවියාගේ සෙවණැල්ලේ වැඩි එයින් උගෙන ඔවුන්ගේ අනන්තතාවයන් හදාගත්ත කවීන් අද ඔවුන් ඔවුන් ජනප්‍රිය හදාගෙන තියෙනවා. හැබැයි ඔවුන් ඒ අනන්තතාවයට ගියේ මේ අලිපාරේ. ඒක නිසක වශයෙන් අපිට හම්බෙන මොකද ලංකාවේ රාවේ පත්‍රයේ තමයි මම හිතන්නේ ලංකාවේ ප්‍රබල වශයෙන්ම කවියොන්ට බලපෑම් කරපු කවි පිටුව පද්මතටාගේ. එහි දිගු කාලයක් සංස්කාර කළ ආත්මස් විජේසිංහයන් මට මතකයි මම පාසල් යන සමයේ රාවේ කවියක් පළ කර ගැනීම තමයි ලොකුම අභියෝගය. ඒ දේශේ දැනගන්න හැකි අභියෝගයක්. මොකද ප්‍රමිතිය තා ගැඹුරින් මේ සලකපු කවියෙක් රත්නසිරියසිංහයන් ලේසියෙන් එහෙම අවස්ථා දෙන්නෙත් නැහැ. හැබැයි අපි හුඟක් මහන්සි කරපු කවියෙක්. අපි තුල වඩා අලුත් නව නිර්මාණ උල්පත් සොයා පාදා ගන්න අපි වෙහෙස කරපු කවියෙක්. ඒ නිසා මම හිතන්නේ මගේ પરම්පරාවේ හැමෝටම අභියෝගයක් තිබුණා රත්නශ්‍රී විජේසිංහයන්ගෙන් හොඳක් අහගන්න. ලේසියෙන් හොඳ කියන්නේ නැහැ. ඒ හොඳ කියන්නේ නැත්නම් අප තව තව වෙහෙසපත් වෙන්නේ නැහැ. අපි තුල වඩා වඩා අලුත් නව නිර්මාණ සම්පත් හදා ගන්න විශාල ආදරයකින් අපි දිහා බලාගෙන හිටපු කවියෙක්. ඒ නිසා මම හිතනවා අද දවසේ කියන 80 90 2000 2017 අද වෙනකොට ලංකාවේ සිංහල කවියේ ප්‍රභාස්වර කවීන් දිහා හැරලා බැලුවොත් ඒ කවීන්ට සියලු නිර්මාණාත්මක සම්පත් ගලාගෙන මේ මුල තියෙන්නේ රත්නශ්‍රී විජේසිංහන් ආරම්භ කරපු ඒ පුනරුදයේ ආස්වාදය තමයි මම හිතන්නේ. ඔබ මස්සිඹුල පිළිබඳ කතා කරා මස්සිඹුලගේ චෙන්කොට්ටන් නව කතාව කියවද්දි මට මතක් වුණේ මෙතුමාගේ ලෙන්චිනා, සලසෝදනා, නිර්මලා මේ ගීත. ඒ හේවනල්ල වැටුණාදෝ කියලා හිතනවා. මොකද මෙතුමාට තරම් ප්‍රේ කරන නවබරපුරේ කවි. මෙතන මං හිතන්නේ ඉන්න අපේ රජී වසන්ත වෙල්ගම රජේ කියන්නේ තාමත්ම දක්ෂ ගීපද රචකෙක්. මේ තරම් සිව්මැලිද කලුගල් සුනිල් සිංහන් ගාන කරන ගීතය බොහෝ දෙනෙක් මූණ දන්නේ නැහැ. රජී මං හිතන්නේ රත්නශ්‍රී ඇත්තටම ඔබ කවුද කියලා බොහෝ දෙනෙක් විමසනවා. මූණ බෙන්නලා වැඩ කරන අය නෙමෙයි. රත්නශ්‍රීව. ඔබ දකින්නේ ඔබ හඳුනාගන්නේ ඔබ කියවන්නේ කොහොමද? මම මගේ ජීවිතයේදී නිර්මාණ කරේදී කරණේදී ගුරුවරයා හැටියට සලකන රත්නශ්‍රව. ඒ මොකද මම ආදරය කරන කවියා. මම ආදරය කරන මිනිස්යාව මම දැක්කේ රත්නශ්‍රවගේ. කියන දෙයත් එක්ක ජීවත් වෙනස් වාරිය අපේ. නමුත් රත්නශ්‍රව කියන්නේ Taman කියන දේත් එක්ක ජීවත් වෙච්ච ජීවත් වෙන මිනිස්සෙක්. අපේ પરම්පරාවේ කවිලියන මිනිස්සු අපට ඉතර પરම්පරාවේ කවිලියොත් මිනිස්සු ඒකම අපේ પરම්පරාවේ ගායකයෝ අපට පෙර પરම්පරාවේ ගායක ගායිකාව බොහෝ දෙනෙක්ට තාරකාවන් වෙන්න ආසක් උනේ එතුමන්. එතුමන් එහෙම කරේ Tamanට වාසියක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. අපි වගේ කරේ හොඳ දේ යගේ කරේ එතුමා වෙනුවෙන් අපි වන්දි බට්ටකම් කරයි කියන අදහසකින් නෙමෙයි. එහෙමයි එතුමාගේ ගතිය. ඒ උත්තරීතර ගුණයට අපි හැමදාම ගරු කරන්න ඕන. ඒකම මම හිතන්නේ මේ වෙනකොට අපට බැරි වෙලා තියෙනවා එතුමා නිර්මාණය කරපු මවපු ඒ කවි ලෝකයෙන් ඈතට යන්න. මම හිතන්නේ නැහැ එහෙම කරන්න පුළුවන් වෙයි කියලා. මොකද මේ පොළවේ මිනිස්සුන්ගේ හැම හැඟීමක්ම එතුමා මහා උත්තරීතර විදිහට අපට කියා දීලා තියෙනවා. ඉතින් අපි ඒ ගෙදරට යද්දී මුලින්ම අහන්නේ බත් කෑවද කියලා. අපි ආදරේ මතක් කරන්න ඕන එතුමන්ගේ ආදරණීය බිරිඳ. එතුමිය ගිය කෙනෙක්ට මුලින්ම අහන්නේ කාලා දාවි කියලා. ඊට පස්සේ සාහිත්‍ය කතා කරන්නේ. එහෙම මිනිස්සු නැහැ. එතුමාගෙන් ආලෝකය ලබාගෙන අද මෙතනට ගොඩක් මිනිස්සු ඇවිත් නැහැ. නමුත් එතුමා එහෙම නොවුනත් හෙට දවසෙත් මේ අපේ අනාගත પરම්පරාව වෙනුවෙන් ගොඩක් දේවල් කරන ආදරණීය මිනිස්සෙක් උත්තරීතර ගුරුවරයෙක්. බොහොම ස්තුතියි රාජීව වසන්ත වෙල්ගම අපේ પરම්පරාවේ දක්ෂ ගීත රචකෙක්. මෙලං ගීතය රසමෙදෙමු. ඔබ ඔබේ දිනන දෙදෙනාට මනසේ ආදරය කරලා ඉඳන්. ඒ වගේම ඔබ අන්දීනයන්ට සේම ආදරේ. ඔබ ඔබේ දිනියන්ට ගියලිවාසෙම අපේ රටේ අන් දිනියන්ට ගියලිවා. මහ පොළවේ දුක් විඳින හැම දිනියකටම ඔබ ගීතයක් ලිව්වා. මගේ දුවේ නුඹ අවදියෙන්නම් ගීතය. නෑ ඔබ කියවගේ හිම මට දුවලා දෙන්නේ හිටියේ. වුන් ගාලා නගර ජනප්‍රිය බාලිකා පාසලක ඉගෙන ගත්තේ. ඔබ දන්නවා පාසල්වල වැඩිපුරම ගරු සැලකිලි වලට ලක් වෙන්නේ බාලාංශ පන්තිවලට උගන්වන ගුරුවරයා. ඒගොල්ලන්ට හුඟක් ත්‍යාගී භෝග හම්බ වෙනවා. දැන් මගේ දුවලා හිටිය ඉස්කෝලෙත් එහෙමයි. තා ධනවත් දෙමව්පියෝ හිටියා වටිනා සාරගින් දෙන ගුරුවරයන්ට. සමහර රූපයන්ගෙන්ද පරිත්‍යාග කරනවා හිටියේ. සමහර අය හිටියා යවරු කාලේ මාර දිවයිනේ සංචාර වලට පාව ඒක කියන්න පුළුවන් ශක්තිමත් අය. ඒ කාලේ මම ගුරු විද්‍යාලයේ ආචාර්යවරයෙක්. මම ඉච්චල දේවල් කරන්න බෑ. මට තේරෙනවා මගේ දරුවෝ ටිකක් දුර්මුඛ වෙලා ඉන්නේ මේ ප්‍රශ්න නිසා. නමුත් මම කවදාකවත් ගුරුවරුන්ගේ අහන්නවත් ගියේ නෑ. මම කරන්නේ මොකද නිවාඩු කාලෙට මම මේගොල්ලෝ කියනවා ඔබට එන්නවර් ගම දෙලඹුරේ ගමේ කියනවා කිලෝමීටර් 20ක් විතර ඇතුළේ තියෙන ගල් නගරේ ඉඳලා ඒක බොහොම පිටිස්සර ගමක් ලස්සන ගමක් ඒක. ඒ ගම ඉස්සරහින් තමයි සිංහරාජ කඳවැටි බෑම් වෙගෙන යන්නේ. මම රැයට හඳ පැවුවට පස්සේ පොඩි උන් දෙන්න මෙදිරට අරන් ඇවිල්ලා පෙන්නනවා අර කඳවැටි මීදුවෙන් වැහිලා තියෙනවා. ඇල ගලාගෙන බහිනවා සද්දෙත් ඇහෙනවා ගෙට. කුඹුරු පැහිලා හඳ එළියට දිලිසෙනවා. සේපාලික අපේ පිළ සුවඳ එනවා ගෙට. මම පොඩි උන්ට කියනවා ඉතින් දැන් මේවට අපිට සල්ලි වේදම් කරන්න ඕනේ මේවා ලබා ගන්නට. මේ ඔක්කොම හරි නිකන් ලැබෙච්ච දේවල්. සල්ලි වේදම් නොකරන මිනිස්සුන්ට සතුට වෙන කොච්චර දේවල් තියෙනවද? ඒ නිසා මේවා ආරක්ෂා ගන්න ඊළඟ පරම්පරාවට මාර්ග දෙන්නත් අපි යුතුයකමක් කියනවා. මේ මගේ දරුවන්ට කියපු දේ මුළු රටේම දරුවන්ට මම කියන්න ඕන කළා. ඒක මේක ලියන්න. හැබැයි මෙහෙම අපි මේ කොච්චර පඬිතුකම් කතා කරලා දෙස් මූල වල කරන වෙලාවල් කියනවා. ඝන කලවරටම පෙම් කළොත් තියලා හඳ තරුවලට ණය ගැති. අපේ සමාවක් නැහැ. ලෝ දුන්නු දේවල් අද අපට හෙට ලෝවට පෙරලා දිය යුතුයි. ඔබ මේ ලෝවට ආදරේ නම් මුළු ලෝම ඔබටත් ආදරේ. මම කල්පනා කරන්නේ එහෙමයි. සදේශ රටවට ගායනට යසන්ත සමරවීර නැතිව වෙලාවයි දුර හරන් එළියට ආවකින් මෙහි විහිදී පන් නුඹ තමයි ලස්සන්ට පෙර කී දේම තමයි යලි කියන්න දෙන්නේ. පෙර ගැවීමට කිසිදු හානියක් නොකර යලිත් වගානා කරනවා. ඒ වගේම ඔවුන් දර්ශකයාගේ නෝන්ට වෙනම ගීත තිබෙනවා. හැබැයි මේ වැඩසටහනට ඕන එකතු වෙලා රත්නශ්‍රී විජේසිංහන් වෙනුවෙන් ගායනය සඳහා එකතු වෙනවා. එනිසා ඔවුන්ට අපේ ස්තුතිය මම යලිත් තවක් හොඳ කරනවා. ඊළඟ ගැවීමට ඔබ තමම කාර්යබහුල කියලා මම දන්නවා. මේ ගීතය ඔබ අතර පත්වන්නේ කොහොමද ශෂික? ඉල්මාසේ. ඉල්මාසේ නෙමෙයි. ඉල්මාසේ ගීතේ. <laughs> අතරම මේ ගීතෙත් මගේ ගීත එකතු වුණ නිර්මාණය කරද්දී මට රත්නශාන්ති ලැබෙන ගීතයක්. අතරම ගීත ගොඩක් තියෙනවා. ඒ අතරින් බක්ටිච්ච වන්දනා කියන ගීතයක් ගොඩක් දෙනෙක් රස විඳපු ගීත. අතරම කලින් මම ගායනා කරපු ගීතයත් රෝහණ වේසිංහ මහත්මයා සංගීතවත් කරේ. මේ ගීතත් එහෙමයි. මේ මාසේ ගීතත් රෝහණ වේසිංහ මහත්මයා තමයි සංගීතවත් කරේ. මගේ ගීත එකතුවක තියෙනවා මේ ගීතය. අපි රස විඳමු. ශශිකානි සංසලා ස්වදේශීය රටාවල සලහන්ට. තමයි මේ වැඩසටහනට සහභාගී වුණේ රත්නශ්‍රී විජේසිංහ මහත්මයා වෙනුවෙන් බොහොම ස්තුතියි ශශිකා ඔබට ස්තුතියි. අද වැඩසටහනට එකුණු Sri Lanka Telecom PO TV ප්‍රධාන විධායක නිලධාරී අජන්ත සිනවත් මහත්මයා බොහොම ගෞරවයෙන් සිහිපත් කරන ඒ වගේම නියෝජ්‍ය ප්‍රධානී වාසනා පෙරේරා මහත්මයා ඇතුළු නිලධාරී මණ්ඩලය බොහොම ස්තුතියි පැමිණියාට මුල සිට අග දක්වාම පැමිණියා. මේව ජනගත කරන්න අපිට ඕන බාදින සහාය බොහොම ස්තුතියි. මගේ හිතවත් ශ්‍රාවක ප්‍රජාවට අපේ ප්‍රේක්ෂකයන් බොහොම ස්තුතියි. රත්නශ්‍රී මහත්මයාගේ බොහොම ස්තුතියි හැමදාම. නිෂ්පාදක කණ්ඩායම ඔබට හඳුනා දුන්නු. මුලින්ම අපේ පාලක මණ්ඩලයෙන් බාලින් වාදනයෙන් රෝහණ ධර්මකීර්ති, WJ උපාලේ, මధుශංකර රත්නායක, බත්නලා උපතිස්ස පෙරේරා, සිතාර වාදනයේ Dirusha Ravindranath, keyboard Chamara Hapangama, rhythm guitar, lead guitar Nihal Perera, bass guitar Prasad Silva, rhythm guitar Suda Diruksha tabla, Bandula Silva, octopad Narindu Chathuranga සංගීත මෙහිම විශාරද රෝහණ ධර්මකීර්ති. ඒ වගේම අද නාද සංකල්පණය ලබා දුන්නේ ආනන්ද පත්මසිරි සමග ටියුලයින් ඡානාත. බොහොම ස්තුතියි. අධීක්ෂණය කළේ බාති ජයතිලක, නිෂ්පාදනය කළේ මාරිෂ්ඨලා ප්‍රනාන්දු. මම හිමානන්ද රාජපක්ෂ ගං ගං ගං ගං ගං ගාරිස ගාරිස ගං ගං විශ්වයේ රටා කලාවට නැඟූ අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා, ගී පද රටා, සුර රටා යලි කියවන ස්වදේශීය රටා. සිංහල ස්වදේශීය සේවයෙන් සෙන්සුරාදා පෙරවරු 10ට ස්වදේශීය රටා මල්ලේ නොවේද තියන්නේ අපට මාළු අල කොළලු අතක් කුඩම් උන්නර මාළු කුඩහල්ලේ නොවේද තියන්නේ අපට මාළු අල කොළලු අතක් කුඩම් උඹට කවදත් අපි අම්මා කියන්නේ සිංකද ගල මුල් ගිලි ගල පැටව දෙකම තුරුල්ලේ වෙනස්කමක් හිතන්න එපා හිතට දුකයි කුඩම්මේ මොනර මාළු උඩහල්ලේ නොවේද තියෙන්නේ අපට මාළු අල්කොලරු జగి కుడం ඇති ඒ කඳුළු මගෙත් සීතලයිනේ එහි උපුන්ත හිත පිරෙන්ට අල පොළදෝ බෙදන්නේ ඉතින් උඩම් මා කවදද අපට පුතා කියන්නේ මොනර මාළු උඩ අල්ලේ නොවේද තියන්නේ අපට මාළු අලකොළදු අදත් කුඩම්මේ මොනර මාළු උඩහල්ලේ නොවේද තියන්නේ අපට මාළු අලකොළදු අදත් කුඩම්මේ පද සංකල්පනාව රත්නශ්‍රී ජයසිංහ චම්චාවර්ධන තම නිර්මාණය. ඉදිරිපත් කළේ දිවි වේවි ඔබ එනවා නම් වේදුණු පාලම සුද හැන්දෑවේ මම ඉන්නම් මිනි මිනි පොද වැටේවි මල් මිනි දැදිරි වේවි ඔබ එනවා නම් වේදුණු පාලම සුද හැන්දෑවේ මම ඉන්නම් ගඳ පළුව ඇදි නිල්ගිර මුදුනින් රන්තරු මාල බඳන් රන්වන් අහසින් අද හොඳම දවස අද හොඳම දවස ඔබ එනවා නම් මිනි මිනි පොද වැටේවි මල් මිනි දැදිරි වේවි ඔබ එනවා නම් දේදුණු කාලම කුඩ හැන්දෑවේ මම ඉන්නා කලුවර විසින් පිරෙන්නට කලින් සුදු මීදුනේ සුසුම් නැගෙන්නට කලින් අද හොඳම දවස අද හොඳම දවස ඔබ එනවා නම් මිනි මිනි පොද වැටේ මල් මිනි දැදිවි වේවි ඔබ එනවා නම් ඒ දුනු පාලම උඩ හැන්දෑවේ මම ඉන්නම් ශ්‍රේණිකී සංගීතයට ජන නාදමාලා පැලඳ වූ ප්‍රවීණ සංගීතවේදී සීද ඉස්කුලතිලක යලි කියවන ස්වදේශීය රටා තේතට වලලු මල් මුතු වෙල් මාල කොටයි යායට ඉලලු උන් කුසුමන් සීබෙබලි ගීරස කනලු වන්සෙනකින් මන්තින සකිය සඟව්වට රෝගය කැරකිනවා සසඳ සසඳ අපි මහපාරේ යනවා මහාචාර්ය වන්දිත් ප්‍රනාන්දු මහාචාර්ය කෝලිත බහනු දිසානායක ප්‍රවීණ සංගීතවේදී රෝහණ බද්දගේ නදීක ගුරුගේ එඩ්වඩ් ජයකොඩි චරිතා ප්‍රියදර්ශිනී සමන් ලේන් සමග සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් එක්ව ස්වදේශීය වටා ජූනි 26 වෙනිදා අඟහරුවාදා සවස් 4ට කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේදී ස්වදේශීය වටා ඔබේ අසමත් සූදානම් කර ඇත. කැලේ හැදෙන කිරිමතු වැල් කාපල්ලා තුලේ ගලන හීතල දිය පීපල්ලා වෙලේ හියන් අහවර කරන අපල්ලා කලාව රසවින්දනය සමග ජන විඥානය පුළුල් කිරීමට අප ගන්නා වෑයමට ශ්‍රාවකෝගේ ප්‍රතිචාර අපට දන්වන්න. ස්වදේශීය සේවා ශ්‍රවණ තත්ත්වය පිළිබඳව ඔබේ අදහස් අපට වැදගත්. මේ කොළඹ ගුවන් විදුලි ප්‍රචාරයයි. ලංකා ගුවන් විදුලියේ ස්වදේශීය සේවයයි. සතියේ දිනවල පෙරවරු 9 සිට 4 දක්වා අප අමතන්න. 0112 69 74 සිට 95 දක්වා අංක වලින් දිගු අංක 359 අමතන්න. නැතිනම් 071 80 16 154 දුරකථන අංකයට අමතන්න. අපගේ Facebook පිටුව facebook/sinhala national service අපගේ ලිපිනය අධ්‍යක්ෂ ශ්‍රවණ පරිශන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7 ස්වභාවිත ගුවන්විදුලියේ ස්වදේශීය සේවය FM 91.7 FM 91.9 ආසියා කරේ උදින් අපේ ගී